ජීවත් ඔබ සැමට. සත්වක සිත් නිවී සැනසේ නම් ඒ ශ්‍රී සද්ධර්ම ස්වරයෙන්ම පමණයි. ඒ සද්ධර්මස්වරය ඔබ වෙත sannivedanaya කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව බාහිර පටිගත කිරීමක් ලෙසයි මේ උතුම් වූ ධර්මදේශනාව මෙලෙස අද දවසේදී විසුරුවා හරින්නේ. පෙන්වත්නි අද මේ උතුම් වූ ධර්මදේශනාව පවත්වන්නේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ උතුම් වූ පරිශ්‍රය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රාජගිරිය ජයශ්‍රේකරාරාම විහාරස්ථානයේ ධර්ම සභා මණ්ඩපය. මෙම දම් සභා මණ්ඩපයට වැඩමකොට වදාළ ගෞරවනීය දේශකයන් වහන්සේ අපි ප්‍රථම කොට ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු පින්වත්නි අද මේ ධර්මදේශනා මාලාව සිදුවන්නේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් මේ වෙනුවෙන් Tamanගේ දායකත්වයේ ධර්මෙන් කටයුතු කරන්නේ කොළඹට ලේක් පාර අංක 116 න් එක රාජකීය ලිපිනෙහි පදිංචි දීපලාල් විජේරත්න මහතා වගේම ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු දූ දරුවන් ඥාතීන් හිත මිත්‍රාදීන් පිරිස Tamanගේ කවදත් ලෙන්ගතුව මේ පින්කම් වලට සහභාගී වන ඒ දායක පින්වත් පිරිසත් සහභාගී කරවාගෙන මේ පින්කම මෙලෙස සංවිධාන කරනවා. මේ රැඳී සිටින ශාලාව පිළිබඳවත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සම්බෝධි විහාරස්ථානයට කවදත් ලෙන්ගතුව පින්කම්වලදී සහයෝගය ලබා දෙන සන්ධ්‍යා තෙන්නකෝන් මැතිණිය සුදත් තෙන්නකෝන් මැතිතුමන්ගේ ධන පරිත්‍යාගයෙන් බොහෝ දෙනාට සදහම් අසන්නට මේ දම් සභා මණ්ඩපය මේ ධර්මශාලාව ඉදි කරන්නට යෙදුනේ. ඉතින් ඒ පිරිසත් අද සහභාගී වෙලා තවත් බොහෝ විද්වත් පිරිසක් සහභාගීත්වයෙන් එසේනම් සදහම් අසන්න සියලු දෙනාම සූදානම්. අපි ගෞරවයෙන් දේශකයන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරමු මෙතෙන් සිට මේ උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු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 රජවත්තේ වප්ප නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසර සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අදත් විශාල පිරිසක් මේ ධර්ම මන්දිරයේට ඒක රාශි වෙලා මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ ධම්ම නිසාමන හෙවත් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තවත් දේශනාවක් ශ්‍රවණය කිරීමේ ආරමුණ ඇතුවයි බොහෝම ශ්‍රද්ධාවෙන් මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය මාර්ගඵල අවබෝධයෙන් නිවන කරා ගමන් කරන මේ මාර්ගය නිර්වාණගාමී මාර්ගයේ పూర్ව ප්‍රතිපදාව පැහැදිලි කරන සතිපට්ඨාන දේශනාව තමයි අපි මේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අද අපි මේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ මේ දේශනා මාලාවේ 18 වෙනි 19 වෙනි ධර්ම දේශනාව. අද දේශනාව මදක් ඇතැම් අයට ගැඹුරු වෙන්නත් පුළුවන්. එකපාරම අවබෝධ කරගන්න අපහසු කාරණා තියෙන්නත් පුළුවන්. අද මේ සාකච්ඡා කරන කාරණාව වැඩියෙන් විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව ටීකාවේ සහ අභිධර්ම අට කතාවේ කොයි විදිහටද පැහැදිලි කරලා තියෙන්නේ කියන කරුණු ටිකක් තමයි අද දේශනාවේදී මේ පළවෙනි කර්මස්ථානයේට සම්බන්ධව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මදක් ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් මේ දේශනාවම දෙතුන් වතාවක් ඔබ ශ්‍රවණය කළොත් ඔබට ඒ ගැඹුරු බව නැති බව අවබෝධ කරගන්න පහසුව ඇති වෙනවා. එකපාරම තේරුම් ගැනීමේ අපහසුාවක් තමයි ඇති වෙනවා නම් ඇති වෙන්නේ. එහෙනම් අපි ගිය අවතාවේ දේශනාව නිමා කරන්නට යෙදුනේ මේ ආතාපි කියන වචනේ තේරුම සාකච්ඡා කරමින් තමයි අපි දේශනාව නිමා කළේ. එහෙනම් ඒ වචනය අපි සාකච්ඡා කරලා බොහෝ දුරට බොහෝ දුරට ඉවර කළා. කවදා හෝ මේ කෙලෙස් අඩු කරන කෙලෙස් තවන කෙලෙස් නැති කරන වීරිය තමයි මේ ආතාපි වීරය කියන්නේ කියලා අපි සාකච්ඡා කළා. ඒ කෙලෙස් කොහොමද නැතිකරන්න ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි පුරුදු විය යුත්තේ එළඹිය යුත්තේ කියන කාරණාව අපි අර රත්තරන් මුද්දක උදාහරණයක් අරගෙන ඒක සාකච්ඡා කළා ටික ටික ටික ටික තවමින් තමයි මේක වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් කෙලස් තවන වීරිය හොඳටම තවලා දැම්මට පස්සේ ඒ මුද්දට අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙනම් මේ ක්ලේශ ධර්මයෙන්ුත් දීර්ඝ කාලයක් අපේ සිත තුළ ඝන වෙමින්, තද වෙමින්, එක උඩ එක නගිමින් පැවතිච්ච මේ ක්ලේශ ධර්මයන් එකපාරම ගලවලා අයින් කරන්න පුළුවන්කමක් නැහැ. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ කෙලෙස් ඉවත් කරගන්න තමයි මේ ආතාපි වීරිය කියලා කියන්නේ. එහෙනම් ආතාපි කියන වචනේ අපි එහෙම සාකච්ඡා කළා. ඊළඟට පින්නතුනි මේ මාර්ගඵල සොයාගෙන යන ගමන ඒක කවදා හරි දවසක මාර්ගඵලයක් හොයාගෙන ඉස්සරහට යන්න ගමන ආරම්භ කරන්න අපිට බෑ. එහෙනම් ඉස්සලා අපි මාර්ගඵල හොයන්න අවශ්‍ය මූලික කාරණාවට එළඹෙන්න ඕනේ. මේ ක්‍රමක්‍රමයෙන් කෙලස් තවනවා කියලානේ අපි සඳහන් කළේ. එහෙනම් එහි මූලික කාරණාව මොකද්ද කියන එක අපි මේ දේශනාවේ බොහෝ තැන්වල සාකච්ඡා කළා. භාග්‍යවතුන් වහන්සේ සරණ යාම. එහෙම නැත්නම් තෙරුවන් සරණ යාම කියන කාරණාව. තෙරුවන් සරණ ගිහිල්ලා ඊළඟට අපි ක්‍රමක්‍රමයෙන් සිල් ආරක්ෂා කරන්න පටන් ගන්නවා. අපිට තියෙන ප්‍රාථමිකම සීලය පංච සීලය. එතනින් පටන් අරගෙන අපි ටික ටික වෑයම් කරනවා අෂ්ටාංග සීලය, නවාංග සීලය, දසාංග සීලය, අනගාരികා දස සීලය ආදි වශයෙන් මේ සිල් වලට මාරු වෙමින් සිල් ආරක්ෂා කරමින් මේ කාරණාව ප්‍රගුණ කර කර ඉස්සරහට යනකොට අපිට මේ මාර්ගය අවබෝධ වෙනවා මිසක් මාර්ගය හොයාගෙන සිල් රකින්නවා කියන කාරණාවක් නැහැ. මුල ප්‍රගුණ කරලා මාර්ගයට යනවායි කියන එකයි මෙතන සඳහන් කරන්නේ. එහෙනම් ක්‍රමක්‍රමයෙන් ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව ආදී පිළිවෙලින් වෙන වෙනම මේ ගමන යන්න ආරම්භ කළ යුතුයි කියලා සඳහන් කරනවා. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, සීලය තියෙන්න ඕනේ, ත්‍යාගය තියෙන්න ඕනේ. මෙන්න මේ පිළිවෙලට මේ ගමන මේ ගමන යන්න පටන් ගන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා ක්‍රමානුකූලව ඒ දියුණු වෙන විට ප්‍රඥාව මාර්ගයෙන් ලැබෙනවා. මේ මාර්ගයට නෝට ප්‍රඥාව කියන ධර්මතාවය ක්‍රමානුකූලවයි ඒක ලැබෙන්නේ. මේ කාරණාව අපි ටිකක් ඉදිරියට සාකච්ඡා කරනවා කොහොමද ඒ ක්‍රමානුකූලව ලැබෙනවා කියලා කියන්නේ කියන කාරණාව. නමුත් සඳහන් කරන පින්නතන මේ කෙලෙස් ඉබේ අයින් වෙනකම් බලාගෙන හිටියොත් කවදාවත් කෙලෙස් ධර්මයන් කියනවා ඉබේ අයින් වෙන්නේ ඉබේ අයින් වෙන්නේ නැහැ. කෙලෙස් ඉවත් කරන්නම වෑයම් කරන්න ඕනේ. අන්න ඒ ක්‍රමානුකූලව කෙලෙස් ඉවත් කරන්න කෙලෙස් තවන්න තව තවා ඉවත් කරන්න දරණ වෑයමට තමයි මෙතන ආතාපි කියලා සඳහන් කරන්නේ ක්‍රමානුකූලව කෙලෙස් ප්‍රහීණය කරනවා. එහෙනම් ආතාපි සම්පජානෝ. එතකොට මොකද මේ සම්පජානෝ කියන වචනේ තේරුම? ඔව් සම්පජානෝ කියලා කියන්නේ ප්‍රඥාව එහෙම නැත්නම් සිහිය කියන අර්ථය. ප්‍රඥාව සහිත බව. ඒකට කියනවා සම්පජානෝ කියලා. ප්‍රඥාව සහිත බව. සම්පජඤ්ඤ සංඛ්‍යාත ඥානේන සමන්නාගත සම්පජඤ්ඤ සංඛ්‍යාත වූ ඥානේන් සමන්විතයි සති කය හාත්පසින් ග්‍රහණය කරන්නා වූ සිහිය මේ සම්පජඤ්ඤ සංඛ්‍යාත ඥානෙන් සමන්නාගතයි මේ කය හාත්පසින් ග්‍රහණය කරගන්න සිහිය. කය හාත්පසින් ග්‍රහණය කරගන්න සිහිය කියලා කියහම අපි ගිය දේශනාවේ සාකච්ඡා කළා මේ සිහිය මදි වුණොත් සිහියෙන් තොරව ඉන්න වෙලාවට කොයිතරම් අකුසල් සිද්ධ වෙනවද කියන කාරණාව. එහෙනම් කය හාත්පසින් ග්‍රහණය කරගන්නා වූ සිහිය මේ කයේ ඒ ඒ ඉන්ද්‍රියයන්ගෙන් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. අපි නොදැනම ඒවා සිද්ධ වෙනවා. අපි කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. ඒ කතා කර කර ඉන්නකොට සමහරලාට අපි ඉස්සරහින් පොඩි කූඹිරෑණක් යනවා. මේ පුජ්‍යලයාත් එක්ක කතා කරනවා. නමුත් සිහියක් නැති නිසා අර මාපට ඇඟිල්ලෙන් අර කූඹියා එකහා එක පාගනවා. එහෙම කෙරෙනවා සිහි නැති නිසා. එහෙම නැත්නම් මේ තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. මේ මදුරුවෝ ඉගිල්ලා එනවා. අර කතා කරන අතරේම අපි මදුරුවන්ට මදුරුවන්ට ගහනවා. එහෙනම් මේ ඒ ඒ ඉන්ද්‍රියයන්ගෙන් ඒ ඒ අවස්ථාවන් වල අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් හාත්පසින් කය අනුව සිහිය පිහිටවනවා. කයද සාත්පසින් බලනවා. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් කිසිම දෙයක් සිහියෙන් තොරව පාවිච්චි කරන්නේ නැහැ. එහෙම පාවිච්චි නොකර ඉන්න වෑයම් කරනවා. ඉන්ද්‍රියන් ක්‍රියාත්මක කරන්න හදනකොට ඒ හැම ඉන්ද්‍රියක් එක්කම සිතක් ක්‍රියාත්මක වෙනවා. කෙටියෙන් කියවොත් අපිට මේ ඇහි පිල්ලමක්වත් හොලවන්න බෑ සිහි නැත්තම්. ඇඟිල්ලක්වත් හොලවන්න බෑ සිහි නැත්තම්. එහෙනම් එතෙන්ට එකතු වෙච්ච සිහියක් තියෙනවා. නමුත් ඒක අපිට දැනෙන්නේ දැනෙන්නේ හරි සියුම් නිසා. නමුත් මේ කය හාත්පසින් බලනවා කියලා කියන්නේ එහෙම නොදැන සිද්ධ වෙන්න තියෙන අකුසල් පවා නැති කරගන්නවා කියන අර්ථයයි කය පිළිබඳව ආත්පසින් බලන්නා වූ ග්‍රහණය කරන්නා වූ සිහිය. ටීකාවේ මේ කාරණාව විස්තර කරනවා සම්මා සමන්තතෝ සාමංච පජානන්තෝ සම්පජානෝ සම්මා සමන්තතෝ සාමංච පජානන්තෝ සම්පජානෝ යහපත් කොට හාත්පසින් කුසලයන් දැනගන්නේ ප්‍රඥාව සහිතයි. යහපත් කොට හාත්පසින් කුසලයන් දැනගන්නේ ප්‍රඥාව සහිතයි. මෙතන ඒ වචනයෙන් වචනේ පැහැදිලි කරලා තියෙනවා සම්මා කියලා කියන්නේ යහපත්. සමන්තතු කියලා කියන්නේ හැම පැත්තෙම ආත්පසින්ම කියන අර්ථය. සම්පජානෝ කියලා කියන්නේ තම ශක්තියෙන් අවබෝධ කරනවා කියන එක. සම්පජානෝ කියලා කියන්නේ තමන්ගේ ශක්තියෙන් අවබෝධ කරනවා. පජානන්තු දැනගන්නවා. මෙන්න මේ විදිහට යහපත් කොට හාත්පසින්ම කුසල් සිතින් දැනගන්නේ නම් ඒට කියනවා සම්පජානෝ කියලා. එතකොට තම ශක්තියෙන් දැනගන්නවා. තම ශක්තියෙන් දැනගන්නවා කියන වචනේ මෙතන තම ශක්තියෙන් දැනගන්නවා කියලා කියන්නේ මේ භාවනාව වඩන වෙලාවට අපට ඇති වෙන සිතේ පහළ වෙන නොඑක් අරමුණු තව කෙනෙකුගෙන් අහහා විග්‍රහ කරන්නවත් නැවත භාවනාවෙන් අවදි වෙලා පොත කියවලා ආයෙ ඉඳ ගන්නවත් බෑ. එහෙනම් තමන් මනසින් දකින දේ තමන්ගේ මනසින්ම තමන් අවබෝධ කරගෙන ග්‍රහණය කරගන්න. තම ශක්තියෙන්මයි ඒක තේරුම් ගන්න ඕනේ. අන්න ඒ කාරණාවට තමයි මෙතන සාමංච කියලා සඳහන් කරන්නේ. තම ශක්තියෙන්ම දැනගන්නවා. යහපත් වූ ධර්මතාවයන් තමන්ගේ ශක්තියෙන්ම දැනගන්නවා කියන කාරණාව වෙතන සඳහන් කරනවා. ඒ තම ශක්තියෙන් දැනගන්නවා කියලා කියන්නේ ඒ භාවනාව වඩන වෙලාවට දැනෙන අරමුණු තමන්ම ග්‍රහණය කරගෙන දැනගත යුතුයි කියන කාරණාව. එතනදිත් එහෙම තේරුම් ගන්නවා කියලා කියන තැන සමාධියක් තියෙන්නේ. ඉතින් මේ සමාධිය සමාධිය කියන වචනය මිත්‍යා සමාධිය ලෝකෝත්තර සමාධිය කියලා දෙකක් තියෙනවා. මොකේද මිත්‍යා සමාධිය කියලා කියන්නේ අපි? මේ සම්මා යහපත් කියන තැන නැත්නම් සමාධිය කියන තැන. මිත්‍යා සමාධිය අපි මෙහෙම සඳහන් කළොත් සමාධියට සමවැදුණා කියලා කියන්නේ අන්‍ය බාහිර ලෝකයේ තමගේ තියෙන සියලු සම්බන්ධතා අත්හැරිය කියන එකයි. අපි මේ මේ කාරණාව නිතර ජීවිතේ දකිනවා. අපි කියමු කෙනෙක් කෙනෙක් රූපවාහිනිය නරඹනවා. එයා රූපවාහිනිය නරඹමින් ඉන්න වෙලාවේ තව කෙනෙක් ඇවිල්ලා කතා කරනවා. ළඟ ඉඳලා කතා කරන්නේ නමුත් ඇහෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. උත්තර දෙන්නෙත් නැහැ. රූපවාහිනිය දිහාම බලාගෙන ඉන්නවා. තව පාරක් කතා කරනවා ඇහෙන්නේ නැහැ. ටිකක් හයියෙන් කතා කරනවා නැත්නම් ළඟට ගිහින් එකට අත තියලා කතා කරනවා. ඒ වෙලාවට ගැස්සිලා වාගේ මට කතා කළාද කියලා අහනවා. ඒ කියන්නේ දැන් මේ පුජ්‍යලයා මේ බාහිර ලෝකයේ එක්ක තිබිච්ච සියලු සම්බන්ධතාවලින් මිදලා හිටියේ. එයා හිටියේ අර රූපවාහිනියත් එක්ක සමාධිගත වෙලා. අන්න ඒ සමාධියට කියනවා මිත්‍යා සමාධිය කියලා. ඊළඟට මේ ධර්මයේ සඳහන් කරන ප්‍රඥාව මුල් කරගත්ත ලෝකෝත්තර සමාධිය කියලා කියන්නේ එවන් සමාධියකට නෙමෙයි ඒ සංසාරයෙන් එතර යාම සඳහා ඇති කරගත්ත සමාධියක්. අන්න ඒ සමාධිය තුළ අරමුණු වෙන දේවල් තමන් තමන් විසින්ම ග්‍රහණය කරගන්නවට සම්පජානෝ කියලා සඳහන් කරනවා. ඒක තව කෙනකින් අහන්න ගියොත් ඒ සමාධිය නැති යනවානේ. සමාධිය කඩකප්පල් වෙලා බිඳිලා යනවා. ඒ කාරණාව මෙතන පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනි මෙතන ටීකාවේ ප්‍රශ්නයක් අහනවා. හැබැයි ප්‍රශ්නයක් අහනවා මිසක් උත්තරي සපයලා නැහැ. ප්‍රශ්නයක් අහනවා ප්‍රඥාවෙන් නම් අනුපස්සනා කරන්නේ. මේ අනුපස්සනාව ප්‍රඥාවෙන් නම් කරන්නේ ඇයි ඒකට සතිපට්ඨාන කියලා තියෙන්නේ. අනුපස්සනාව කරන්නේ ප්‍රඥාවෙන් නම් ඒකට සතිපට්ඨාන කියලා කියවේ ඇයි? දැන් කාය අනුපස්සනා, ධම්මානුපස්සනා අනුපස්සනා කරන්නේ ප්‍රඥාවෙන් නම් මේකට සතිපට්ඨාන කියලා කියවේ ඇයි කියලා ප්‍රශ්නාවක් අහනවා ටීකාවෙමයි අහන්නේ මේක. හැබැයි ඇහුවට උත්තරේ සපෙලා නැහැ. මෙතන කොතනවත් උත්තරේ උත්තරේ සපෙලා නැහැ ඒකට. ඒකට උත්තරේ සපෙලා නැත්තේ එහෙම ප්‍රශ්නයක් අහලා ටීකාවේ නෙමෙයි අට කතාවේ. උත්තරේ සපෙලා නැහැ. එහෙම උත්තරේ සපයන්න නැතුව ඇත්තේ එතෙන්ට අනුපස්සනාවට අනුපස්සනාවට ඇයි සිහි ප්‍රඥාවෙන් නම් අනුපස්සනා කරන්නේ? ඇයි ඒකට සතිපට්ඨානය කියලා කියන්නේ? නමුත් මේ කාරණාවම සතිපට්ඨාන කියන වචනය ඔස්සේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ සපයලා නැතුව ඇත්තේ අටුවාවේ. ඒ ටික අපිට නිවන් දැකීම සඳහා අවශ්‍ය කාරණාවක් නොවෙන්න ඇති. භාග්‍යතුන් වහන්සේ අපිට නිවන සඳහා අවශ්‍ය දේවල් විතරයි දේශනා කරලා තියෙන්නේ. අපිට නිවන සඳහා අවශ්‍ය දේ විතරක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියන හොඳම උදාහරණයක් සපයන සූත්‍රයක් තමයි මජ්ක්‍ධිම නිකායේ උපාලි සූත්‍රය. උපාලි කියලා කියන්නේ නිගණ්ඨ ශ්‍රාවකෙක්. භාග්‍යතුන් වහන්සේ දකින්න පළවෙනි දවසේ එන්නේ භාග්‍යතුන් වහන්සේත් එක්ක වාද කරන්න. වාද කරන්න එන උපාලි භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා භාග්‍යතුන් වහන්සේගේ එක ගුණයක් ගුණයක් ගානේ ගාථා 10 10 කී කියා ගුණ වර්ණනා කරනවා. ඒ කියන්නේ ගාථා 100ක් කියනවා. ගුණ 10කට ගාථා 100ක් කියනවා. එතකොට මෙයාට එහෙම ගාථා 100ක් හදන්න භාග්‍යතුන් වහන්සේගේ ගුණ දැනගන්න උපාලිට කරපු දේශනාව මේ ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්මය ත්‍රිපිටකේ නැහැ කියලා ඊ කියන්නේ. ඒ කියන්නේ අද ත්‍රිපිටකයට ඒක කවුරුවත් එකතු කරලා නැතුවද? එකතු කරලා නැතුව නෙමෙයි. නමුත් ඒ කොටස උපාලිට දේශනා කළා මිසක් ඒ කොටස නැති වුණා කියලා අපේ නිවනට බාධාවක් වෙන්නේ බාධාවක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මෙතනත් මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. නමුත් ප්‍රශ්නෙට උත්තරයක් සපයලා උත්තරයක් සපයලා නැහැ. ඒක අපිට ඒ තරම් අදාළ නැති නිසා වෙන්න ඇති. අයම්පන යස්මා සතියා ආරම්මණං පරිග්ගහිත්වා යම් හේතුවකින් සිහියෙන් අරමුණ හාත්පසින් ග්‍රහණය කොට පඤ්ඤාය අනුපස්සති ප්‍රඥාව අනුව බලනවා නම් ඇයි මෙතන සතිපට්ඨානය කියන්නේ. කියන කාරණාවත් ආපහු අහනවා. ප්‍රඥාව අනුව බලනවා නම් ඒයි සතිපට්ඨාන කියලා කියන්නේ. ඊළඟට සිංහ පින්නතුනි සඳහන් කරනවා ප්‍රඥාව හැම වෙලාවෙම යෙදෙන්නේ නැහැ. ප්‍රඥාව යෙදෙන්නේ ඥාන සංපයුක්ත සිතකින් බලද්දී විතරයි. ප්‍රඥාව යෙදෙන්නේ ඥාන සංපයුක්ත සිතකින් බලන වෙලාවට විතරයි ප්‍රඥාව යෙදෙන්නේ. එතකොට ඥාන විප්‍රයුක්ත වෙලාවට ඇයි ප්‍රඥාව යෙදෙන්නේ නැත්තේ? රහතන් වහන්සේටත් ඥාන විප්‍රයුක්ත සිත් පහළ වෙනවා. ඒ රහතන් වහන්සේටත් ඥාන විප්‍රයුක්ත සිත් පහළ වෙනවා කියලා කියහම ඒ කියන්නේ සිහියෙන් තොර සිත් රහතන් වහන්සේට පහළ වෙන්න පුළුවන්ද? සිහියේ නැති සිත් රහතන් වහන්සේට පහළ වෙන්න උළුහන්ද කියන කාරණාවක් මෙතන තියෙනවා. ඒ කාරණාව පැහැදිලි කරනවා වෙන්නතුනේ සිහිය නැති සිත් රහතන් වහන්සේටත් පහළ වෙන්න පුළුවන්. හැබැයි පුළුවන් කියලා කීවට රහතන් වහන්සේ සිහි නැතුව ඉන්නවද? නෑ ඒ කාරණාව මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. රහතන් වහන්සේ ඥාන විප්‍රයුක්ත සිත් රහතන් වහන්සේට ඇති වෙනවා කියලා සඳහන් කරනවා. නමුත් කිසිම මොහතක සිහියෙන් තොර වෙන්නේ නැහැ. සිහිය නැති සිත් පහළ වෙනවා. නමුත් සිහියෙන් සිහියෙන් තොර වෙන්නේ නැහැ උන්වහන්සේ සිහිය මතම ඉන්නවා. එතකොට සිහිය නැති සිත් පහළ වෙනවා. සිහියෙන් තොර වෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න අපහසු වෙනවා එතකොට. සිහිය නැති සිත් පහළ වෙන්නේ නැත්තම් උන්වහන්සේ සිහියෙන් තොර වෙන්නේත් නැත්තම් කොහොමද සිහිය නැති සිත් පහළ වෙන්නේ? ඒ කාරණාව අපි සාකච්ඡා කරමු මේ සඳහන් කරලා තියෙන කාරණාවෙන් පස්සේ සඳහන් කරනවා රහත් වෙන්න කලින් ඉඳලම උන්වහන්සේ මහා සිහියක් පවත්තලයි තියෙන්නේ. අපි කලින් දවසක සාකච්ඡා කළා විදර්ශනා ඥාන මට්ටමක් ලබා ගන්න කෙනෙකුට තියෙන සිහිය පිළිබඳව. වාඩි වෙලා ඉන්න පුද්ගලයා Taman ළඟට අන්තිම ගත්ත අවයවය ගත්තේ කොහොමද? ඒක තිබ්බ තැනට ආපහු දිගාරින්නේ කොහොමද? ඒ අවයවය එතන තියලා නැගිටින්නේ කොහොමද? මෙතෙන්ට ආපු විදිහටම ආපස්සට යන්නේ කොහොමද? එතකොට ඒ තරම් පුදුම සිහියක් තියෙන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකයට නෙමෙයි තාම මේ විදර්ශනා ඥාන මට්ටමකට ආපු කෙනෙකුට. තාම සෝවාන් වෙලා එහෙම නැහැ. එතකොට ඒ කෙනාටත් එච්චර සිහියක් තියෙනවා නම් මේ රහතන් වහන්සේට මොනතරම් සිහියක් තියෙන්න ඕනේද? සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන අවස්ථා තුනම පහු කරලා ගිහිල්ලා ඉන්නේ. අන්න ඒ නිසා සඳහන් කරනවා උන්වහන්සේ මුල ඉඳලම මහා ලොකු සිහියක් පවත්වලයි තියෙන්නේ රහත් වෙන්න කලින් ඉඳලම ඒ සිහිය පවත්වලා පුරුදු කරලා තියෙනවා. ඒ නිසාම රහතන් වහන්සේ මහා සිහියකින් යුක්තයි. ඒ සිහියෙන් යුක්ත නිසා තමයි උන්වහන්සේට රහත් බව ලැබුණේ. සිහිය නැත්තම් රහත් බව ලැබෙන්නේ නැහැ. සිහියේ උපරිම තැනට ඇවිල්ලා තමයි උන්වහන්සේ රහත් බව ලැබුවේ. නමුත් සඳහන් කරනවා රහත් මාර්ගයේ සිත ඇති වුණා කියලා සිහිය නවත්තන්නේ නැහැ. මම රහත් වුණා කියලා උන්වහන්සේ සිහිය පවත්වන එක නවත්තන්නේ නැහැ. ඒත් සිහියෙන් තමයි කටයුතු කරන්නේ. නිවන් දකින්න තුරුම සිහියෙන් ඉන්නවා. ඒ කියන්නේ උන්වහන්සේ දැන් නිවන් අවබෝධ කරලා ඉන්නේ. නමුත් පරිනිර්වාණ ධාතුවෙන් සැතපෙන කම්ම උන්වහන්සේ සිහියෙන්ම තමයි මනාව සිහියෙන්මයි කටයුතු කරන්නේ. එහෙමනම් මේ මොන සිහියද? සතිපට්ඨානය කියලා තියෙන්නේ කුසල් අකුසල් පිළිබඳව සිහිය තියෙනවා කියලා. ඔන්න අපේ අර ප්‍රශ්නෙට උත්තරي හම්බ වෙනවා. රහතන් වහන්සේට විප්ප විප්පයුත් සිත් පහළ වෙන්නේ කොහොමද? සිහිය නැති සිත් පහළ වෙන්නේ කොහොමද? උන්වහන්සේ ඉන්නේ සිහියෙන්. නමුත් සිහිය නැති කටයුතු කරන්නේ කොහොමද? මොන කාරණාව සඳහාද උන්වහන්සේ සිහියෙන් ඉන්නේ? කුසල් අකුසල් කටයුතු සඳහා විතරයි සිහිය පවත්න්නේ. වෙන සාමාන්‍ය කාරණාවල් සඳහා සිහිය පවත්න්නේ විශේෂයෙන් නැහැ. සිහි තියෙනවා. නමුත් විශේෂයෙන් සිහිය පවත්න්නේ අකුසලයක් වෙනවද කුසලයක් වෙනවද කියන කාරණාව ගාව විතරයි. ඒකට උදාහරණ කීපයක් අපි මෙහෙම සාකච්ඡා කළොත් අතීතයේ ඒක විහාරස්ථානයක වැඩ හිටපු අපේ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ වැඩ ඉන්න විහාරස්ථානයේ ඉඳලා උන්වහන්සේ ආරණ්‍යයට නැත්නම් කැලෑවට වැඩම කරනවා භාවනා කරන්න. තමන් වහන්සේ වැඩ ඉන්න විහාරස්ථානයේ ප්‍රධාන දොරටුව නැත්නම් ගේට්ටුව මේ අර පැරණි ඉනි පොල්ලක් කණු දෙකක් හිටවලා පොලු කැලි දෙකක් දාලා තමයි ගේට්ටුව වහලා තියෙන්නේ. ඉතින් යන වෙලාවට සමහර වෙලාවට මේ චීවරය අල්ලගෙන ඒ ඉනිමන් පොළු ඔක්කොම අයින් කරන්නේ නැතුව කඩුල්ලේ පොළු ටික අයින් කරන්නේ නැතුව උන්වහන්සේ පොඩින් පැනලා තමයි යන්නේ පාදේ උස්සලා තියලා යන්නේ. ඉතින් හැමදාම යන්නෙත් එහෙමයි එන්නෙත් එහෙමයි. මෙහෙම කැලෑවේ භාවනා කර කර ඉන්න අතර උන්වහන්සේ දවසක මේ උතුම් වූ රහත්භාවය ලබනවා. රහත්භාවය ලැබලයි උන්වහන්සේ දැන් අද පන්සලට එන්නේ. හැබැයි එදා එනකොටත් උන්වහන්සේ අර කඩුල්ලෙන් පැනලා තමයි එන්නේ. එතකොට උන්වහන්සේට සිහි නැතුවදී සිහි තියෙනවා. නමුත් මේ කඩුල්ලෙන් පැනලා කියලා පෞසිද්ධ වෙන්නේ පෞසිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් සිහිය පවත්වන්නේ මොන කාරණාව සඳහාද? කුසල් අකුසල් සඳහා විතරයි සිහිය පවත්වන්නේ. ඒකට තවත් උදාහරණයක් අපි සාකච්ඡා කළොත් මෙතන කෙනෙක් අපි ගාවට ඇවිල්ලා මේ යාචකෙක් යාචකෙක් මොනව හරි ඉල්ලනවා. අපි දෙනවා. සමහරලාට වාහනේ නවත්තගෙන ඉන්නවා. ඉන්නකොට යාචකය එනවා හරියට. අපි වීදුරුව පාත් කරලා අර මාරු කසිතියෙන් තනින් අරගෙන දෙනවා. කීයක්ද ගත්තේ? කීයක්ද අතට ආවි කියලා සමහරලාට බලන්නෙත් බලන්නෙත් නැහැ. නමුත් ඒ දීම තුල මංගාව ලෝභසිතකුත් නැහැ, ද්වේෂසිතකුත් නැහැ. මේ කරදරකාරීක ආවා කියලා තරහසිතකුත් නැහැ. මේක දීලා බෑ කියලා ලෝභසිතකුත් නැහැ. අන්න එහෙනම් ලෝභසිතකුත් ද්වේෂසිතකුත් නැහැ කියලා කියන්නේ මෛත්‍රී සහගත සිතවිල්ලක් තිබුණා. ද්වේෂයක් නැහැ කියලා කියන්නේ මෛත්‍රී සහගත සිතවිල්ලක් තියෙනවා. ලෝභ ද්වේෂ නැති වුණා කියලා කියන්නේ දානයත් සම්පූර්ණ වෙලා තියෙනවා. එහෙමනම් අපි මනාලුකු සිහියකින් ඒක කල්පනා නොකලට එතන කුසලයක් අපිට අපිට සිද්ධ වෙනවා. ඊළඟට මිනිස්සෙක් ඇවිල්ලා අපිට කියනවා මහත්තයා මට බඩගිනි. මට කෑම එකක් ගන්න සල්ලි ඕන. අපි ගමු කෑම එකක් රුපියල් 100යි. මං එයාට දෙනවා රුපියල් 10ක්. මේ සිහි ඇතුව නැතුව කරන දේවල් වල විපාකත් මෙතන තියෙනවා. මං එයාට දෙන්නේ රුපියල් 10යි. දැන් එතකොට එයාගේ බඩගින්නෙන් මං බාරගත්තේ 100ට 10ක් විතරයි. තව 190ක් එයාගේ බඩගින්නේ හැමම ඉතුරුයි. සමහරට යාමගෙන් 100ම ඉල්ලුවා වෙන්නත් පුළුවන්. මම දුන්නේ නෑ 10 දුන්නේ. එතකොට මම සමහරලාට එයාට මම කල්පනා කරනවා නෑ. මේ මනුස්සයා බඩගිනි කියලානේ කියන්නේ. තව තැනකට ගිහිල්ලා තවත් කෙනෙක් රුපියල් 10ක් දුන්නොත් තවත් කෙනෙක් 10ක් දුන්නොත් මෙයා 10 දෙනෙක් ගාවට යන්න ඕන රුපියල් 100 එකතු කරන්න ඕනේ. ඒ යන හැමෝම මෙයාට සල්ලි දෙයිද දන්නේත් දන්නේත් නැහැ. එහෙනම් සෑහෙන්න බඩගින්නෙන් පීඩා විඳ විඳ තමයි මේ කාරණාව කරගන්න ඕනේ. මං එයාට රුපියල් 100ම දෙනවා. කැම්ප් එකක් ගන්න කියලා. මම ඒක හොඳට කල්පනා කරලා ඥාන ඥානයෙන් යුක්තව ඥාන සංප්‍රයුක්තවමයි ඒක කළේ. ඉස්සෙල්ලා නිකම්ම මාරුකාසි අරන් දුන්නේ එතන කිසි කල්පනාවක් තිබුණේ නැහැ. දැන් මෙතන සිහිය සහිතව නෑ රුපියල් 100ම දෙනවා. කැම් එකක් අරගන්නේ. ඊට පස්සේ තවත් කෙනෙක් අපෙන් සල්ලි ඉල්ලුවා. මම කල්පනා කරන්න පුළුවන් රුපියල් 100යිනේ කෑම එක. නෑ. මෙයා කෑම එකත් අරගෙන තව යෝගට් එකකුත් ගත්තා වි. එහෙනම් මම එයාට 125ක් දෙනවා. එහෙම නැත්නම් එයා ඉල්ලුවේ රුපියල් 100යි මම එයාට රුපියල් 200ක් දෙනවා. එතකොට අර 100ක් දුන්නට වඩා මම තව ටිකක් හිතුවා. තව ටිකක් හිතලා 100ක් ඉල්ලනකොට 200ක් දුන්නේ. මෙන්න මේ කාරණාවට කියනවා සකසා දීම කියලත්. සකසා දීම. මොකද මම කල්පනා කරුවා මෙයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්න ඕනේ හැටි. මේ අති සියුම් කරුණු අපි කවදාවත් හිතන්නේ නැති කරුණු. පිටකේ තියෙන පිණිත වණිජ්‍ය සූත්‍රය කියලා එකක්. මෙන්න මේ වණිජ්‍ය සූත්‍රය පැහැදිලි කරනවා සමහර කෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. හැබැයි ආරම්භ කරලා ටික දවසයි ඒක නැත්තටම නැතු වෙනවා. කවදාවත් දිනු කරන්න දිනු කරන්න බෑ. එයා මහලුකු වියදමකුත් කරලා තමයි පටන් ගත්තේ. නමුත් ඒ වියදම අලාභයක් වුණා මිසක් ලාභයක් උනේම උනේම නෑ. සමහර කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවා. එයා බලාපොරොත්තු තරම්ම නම් ලාභ හම්බ වෙන්නේ නෑ. නමුත් කොහොම හරි එයා ඒක පවත්වාගෙන යනවා. ලාභමත් නැහැ. නමුත් පාඩු විඳින්නෙත් නැහැ. පවත්වාගෙන යනවා. තව කෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. හැබැයි ඔහුගේ ව්‍යාපාරයේ ඔහු බලාපොරොත්තු වුණාට වඩා ඊටාම ඊටාම ඉහළින් දියුණුවෙන් දියුණුවටපත් වෙනවා. මහා ධන සම්පත් ඔහු කරා ගලාගෙන ඉන්න පටන් ගන්නවා. කොහොමද මෙහෙම වුනේ? දැන් අපි කිව්වා මේ පුද්ගලයෙක් දන් දීපු ආකාර තුනක් පිළිබඳව. අර පුද්ගලයා ඉල්ලුවේ 100යි මං එයාට 200ක් දුන්නා. නැවත 150ක් දුන්නා. ඉල්ලපු ප්‍රමාණයට වඩා මං ඔහුට දුන්නේ ඔහු ගැන ඔහු හිතුවට වඩා මං හිතුවා. බත් එහිකුත් ගත්තාවේ තව මොකක් හරි කෙසෙල් ගෙඩියක් හරි අතුරුපසක් හරි මොකක් හරි ගත්තා අන්න එහෙම සංසාරේ පුරුදු කරපු අයට තමයි යම් කටයුත්තක් මේක මේ ව්‍යාපාර වලට විතරක් නෙමෙයි. සිල් ගුණ පුරන වෙලාවේ, භාවනාව දියුණු කරන වෙලාවේ, ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරන වෙලාවේ මේ හැම තැනටම මේක මෙහෙම්මමයි බලපාන්නේ. ව්‍යාපාරයේ ගත්තේ උදාහරණයට විතරයි. අන්න එහෙම කල්පනා කරලා සකසලා දුන්න පුජ්‍යලයට තමයි ඒකේ බොහොම වේගෙන් ඉස්සරහට යන්න පුළුවන්. නමුත් සෙල්ලියක් 100ක් ඉල්ලපු වෙලාවේ උට 100ක්ම දුන්නා. ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා. මහලොකු ලාභත් නැහැ හැබැයි පාඩුත් නැහැ යා පවත්වාගෙන යනවා. අර පුජ්‍යලයට අර විදියට 100ක් ඉල්ලහම 10ක් දුන්නා. මගේ ව්‍යාපාරයේ ඒ තරම්ම දියුණු වෙන බවක් නෑ ටික කාලයක් යනකොට මම ඒක වහලා දානවා. එහෙනම් මේ සකසා දීම කියන කාරණාවත් මෙන්න මේ සතිය කියන තැන මනාව මනාව සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඒකට තවත් උදාහරණයක් පැහැදිලි කරගන්න. අපේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සමාධියෙන් අවදි වෙලා පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩින්නේ බොහොම දුගී දුප්පත් පුද්ගලයෙක් හොයාගෙන. අද දවසේ මට දාන වේලක් දුන්නොත් ඒ දුප්පත් පුද්ගලයාට මොකක් හරි ලොකු ධන සම්පතක් පහළ වෙනවා. එක්ක රජුරුවන්ගෙන් සෙනවි තනතුරක් ලැබෙනවා. ඇමති තනතුරක් ලැබෙනවා. නැත්නම් ඔහුට නිධානයක් ලැබෙනවා. කවුරු හරි ඔහුට ධනස්කන්ධයක් ගෙනල්ලා දෙනවා. මේ දුප්පතාගේ දුප්පත්කම නැති කිරීමේ අරමුණ ඇතුව තමයි මේ මහා පුරුෂයෝ සමාධියෙන් අවදි වෙච්චාම මේ මාර්ගයට අවතීර්ණ වෙන්නේ දුප්පත්තු දිහා බලාගෙන ඉඳලා සමහරලාවට. මෙහෙම වඩින වෙලාවක සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පරිවාර දිව්‍යාංගනාව 500ක් දානි හදාගෙන දෙව්ලොවින් බහැලා මාර්ගයට ආවා. ඒගොල්ලෝ දානි පූජා කරන්න බලාගෙන හිටියා. නමුත් රහතන් වහන්සේලාකට ගිහිල්ලා පාත්‍රය අනිත් පැත්තට හරවගත්තා. පත්ත නික්කුජ්ජනේ කෙරුවා. දානි පිළිගන්නන්න දුන්නේ නැහැ. දිව්‍යාංගනාව ටික අඬාගෙන ගිහිල්ලා ශක්තිවිඳුට ඒ කාරණාව කීවා. එහෙනම් මං දානි පූජා කරන්නම් සියලු දෙනාට පින් සිද්ධ වෙන්න කියලා. එයා ආපහු දානි හදාගෙන කපු කටින වීදියේ බොහොම පුංචි පැල්පතක්. එහෙන් මෙහෙන් අතු කැලි වහගෙන බොහොම අපහසුයෙන් ජීවත් වෙන පැල්පතක් හදාගෙන මෙයා ඉන්නවා මේ පැලට වෙලා. රහතන් වහන්සේ වඩිනවා. ඊටාම දුප්පත් පැල්පතක්. ඊටාම දිලිඳුයි. මේ පුජ්‍යලයා ඇවිල්ලා රහතන් වහන්සේගෙන් පාත්‍රය ඉල්ලුවා. උන්වහන්සේ පාත්‍රය දුන්නා. එයා කුටිය ඇතුළට ගිහිල්ලා පාත්‍රය පිරිසිදු කරලා අර දිව්‍යමය ඕජාව සහිත දාණය පාත්‍රයට බහලුවා. බහලවලා රහතන් වහන්සේට ගෙනලා පාත්‍රය පිළිගන්නලා වැඳා. අද දවසේ ප්‍රමාණවත් ආහාරයක් ලැබිලා රාතන් වහන්සේ පාත්‍රය අරගෙන තවත් ඉදිරියට වැඩි නෑ ආපහු වැඩියා. මගට යනකොට රහතන් වහන්සේට මේ ආහාරයේ සුවඳ එනවා. දිව්‍යමය සුවඳක්. අන්න ඒ වෙලාවේ රහතන් වහන්සේ අරමුණු කිරුවා මොකද්ද මේ දාන්නේ? ඒ වෙලාවේ තමයි දැනෙන්නේ දානි දීලා තියෙන සක්‍ර දෙවෙන්ද්‍රයා. එතකොට දැන් රහතන් වහන්සේ අර මුලින් සඳහන් කරපු විදිහට සිහියෙන් හිටියානම් මේ සක් දෙවිඳු කියලා දැනගන්නවනේ. ඒ කියන්නේ උන්වහන්සේ සිහිය පවත්වන්නේ මොන කාරණාව උදෙසා විතරද? කුසල් අකුසල් සිදු වෙනවා නම් ඒකෙන් මග හරින්න සිහිය පාවිච්චි කරනවා මිසක් මේ සාමාන්‍ය කාරණා සඳහා සිහිය පාවිච්චි කරන්නේ එහෙමම සිහිය යොදන්නේ නැහැ. නමුත් මේ සිහි නැතුවද? සිහි නැතුව නෙමෙයි මේ. කුසල් අකුසල් සඳහා විතරයි විශේෂයෙන් විශේෂයෙන් බලන්නේ. නමුත් ඉතින් සක්දෙවිඳුට කතා කරලා කිව්වා මෙහෙම කරන්න එපාය කියලා. ඒ වෙලාවේ සක්දෙවිඳුත් මෙහෙම කතාවක් කිව්වා. ඒකත් අපිට වටිනවා. ස්වාමීනි මම සක්‍රදේවේන්ද්‍රයා වුණේ අබුද්ධෝත්පාද කාලයේ පින් කරලා. බුද්ධෝත්පාද කාලයක කරන්න තියෙන මහ පින්කම් මට ඒ කාලේ කරන්න බැරුව ගියා. නමුත් සක්දෙවිඳු වෙන්න තරම් පින් කළා. නමුත් බුද්ධෝත්පාදයක තිබුණා නම් ඊට වඩා මම පින් කරනවා. දැන් මේ බුද්ධෝත්පාද කාලයේ පින් කරපු දෙවිවරු තවතිසාවේ ඉන්නවා. ඒගොල්ලෝ මගේ මාලිගාවේ ඉස්සරහින් එහාට මෙහාට යනවා. ඒගොල්ලන්ගේ පුදුම රැස් විහිදීමක් පුදුම තේජසක් තියෙන්නේ. ඒගොල්ලන්ගේ රැස් මගේ મંદિરේ ඇතුළටත් වැටෙනවා. ඉතින් සමහරලාට මට වඩා ඒගොල්ලෝ හරි තේජාන්විත පෙනුමයි. ඉතින් මට වඩා එහෙම තේජාන්විත පෙනුමක් තියෙන අය මගේ මාලිගාව ළඟින් යනකොට මම ලැජ්ජාවෙන් මාලිගාව ඇතුළට වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට වඩා තේජාන්විත වූ සම්පත් සම්පතක් ලබා ගන්න ශරීර වර්ණයක් රශ්මි කාන්තියක් කුසලයක් ලබන්නයි මේ විදිහට හොරෙන් හොරෙන් ඇවිල්ලා පින්කම් කරන්නේ. බුද්ධෝත්පාද කාලයක මට ඉන්න බැරි වුණා කියලා. ඒකෙන් අපිට කියනවා බුද්ධෝත්පාද කාලයක මොනවද අපිට කරගන්න අඩුපාඩු තියෙන්නේ. හරියට යෙදෙනවා නම් කොයි තරම් දේවල් කරගන්න බුද්ධෝත්පාදය අපිට වටිනවද කියන කාරණාවත් කියනවා. එහෙනම් සහ රහතන් වහන්සේටත් එහෙම ඥාන විප්‍රයුක්ත සිත් පහළ වෙන්න පුළුවන්. කුසල අකුසල පිළිබඳ විතරයි උන්වහන්සේ මන අවබෝධයෙන් අවබෝධයෙන් ඉන්නේ කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා සිහිය නැතිනම් සිහිය පවත්න්නේ කොහොමද කියන කාරණාව. සිහිය නැතිනම් සිහිය පවත්වන්න කොහොමටත් බෑ. එහෙනම් රහතන් වහන්සේට සිහිය නැතුව එහෙම නෙමෙයි සිහිය නැත්තම්ම සිහිය පවත්වන්න කොහොමවත් බෑනේ. සිහි තියෙනවා කුසල කුසල ගැන විතරයි බලන්නේ. ඒ කාරණාව පින්නතේ සඳහන් කරනවා නහි සති විරහිතස්ස අනුපස්සනා නාම නත්ති නහි සති විරහිතස්ස අනුපස්සනා නාම නත්ති මේ සිහිය නැති පුද්ගලයාට නම් අනුපස්සනාවක් පිහිටන්නේම නැහැ සිහිය නැතිම නම් ඒ පුද්ගලයාට කවදාවත් මේ අනුපස්සනාවක් නැත්නම් භාවනාවක් වඩන්නම වඩන්නම බෑ සිහිය නැතිම නම් කියන කාරණාව සඳහන් කරනවා මේ කාරණාව පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ මහා වේදල සූත්‍රයේ මෙන්න මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. සංඥා විඥාන පඤ්ඤා මහා වේදල සූත්‍රයේ සඳහන් කරන්නේ. සංඥා විඥාන පඤ්ඤා කියන පද තුන විස්තර කරනවා සංඥාව විස්තර කරලා විඥාණය විස්තර කරනවා විඥාණය සංඥාව වගේම සඳහන් කරලා තියෙනවා මේ නිල් කහ කියලා දැනගන්න විතරක් නෙමෙයි විශේෂයෙන් දැනගන්නවා. විඥානය කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථය. නැත්තම් නිල් කහ වර්ණ දැනගන්නවා, දකින්න දේ අවබෝධ කරගන්නවා, දකින්න දේ තේරුම් ගන්නවා, පේන දේ හඳුනා ගන්නවා කියන කාරණාවකුත් තියෙනවා. අන්න ඒ කාරණාව විස්තර කරනවා. මේ විඥානය කියලා කියන්නේ සංඥාව වගේ නෙමෙයි. ඒතර නිල් කහ දකින්නවා කියලා කියන්නේ සංඥාව. මේ අහවල් සංඥාවයි. පාරේ යනකොට අපි රතු පාට ලයිට් එකපත් වෙනකොට දන්නවා මේ අහවල් සංඥාවයි. කහ පාට විදුලි පහන දැල්වෙනකොට දන්නවා මේ අහවල් සංඥාවයි. කොළ පාට විදුලි පහන දැල්වෙනකොට අපි දන්නවා මේ පිටත් වෙන්න කියපු සංඥාවයි. එහෙනම් ඒ සංඥාව. විඥාන කියලා කියන්නේ විඥාන කියලා කියන්නේ මේ නිල් කහ අවබෝධ කරනවට වඩා ඊට වඩා ගැඹුරින් යමක් විශේෂයෙන් දැනගන්නවට කියනවා විඥානය කියලා. නම් පඤ්ඤා පඤ්ඤා කියලා කියන්නේ ඊටත් වඩා විශේෂ දැන ගැනීමක්. විඥාණයටත් වඩා විශේෂ දැන ගැනීමට කියනවා පඤ්ඤා කියලා. ඒතර මොකද ප්‍රඥා කියන්නේ කියලා පැහැදිලි කරනවා වේදාල සූත්‍රයේ. මේ ප්‍රඥාවෙන් නැත්නම් විඥාණයෙන් නෙවෙයි ප්‍රඥාව පහළ වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. විඥාණයෙන් නෙමෙයිද ප්‍රඥාව පහළ වෙන්නේ. මේ වේදාල සූත්‍රයේ තමයි මේ ගැඹුරු සාකච්ඡාව තියෙන්නේ. විඥාණය නිසා නෙමෙයිද ප්‍රඥාව පහළ වෙන්නේ. අන්නේ ප්‍රශ්නෙට උත්තරයක් සපයලා තියෙනවා. ප්‍රඥාවෙන් පේන්නේ මාර්ගයෙන් ප්‍රඥාවෙන් පේන මාර්ගයෙන් විඥානයේ අනිත්‍ය ලක්ෂණ හඳුනා ගන්නවා. ප්‍රඥාවෙන් පේන්නේ මාර්ගය. විඥානයේ අනිත්‍ය ලක්ෂණ හඳුනා ගන්නවා. ප්‍රඥාවේ මාර්ගය පේනවා විඥානයේ හඳුනා ගන්නවා කියලා සඳහන් කරනවා. නමුත් මෙතන විශේෂයක් තියෙනවා කියලා සඳහන් කරනවා මෙන්න මේ විදිහට ලක්ෂණ රම්මනිකා ලක්ෂණ රම්මනිකා විපස්සනායෙහි අනේක වාරං ලක්කනාති පටි විජ්ජිත්වා පවත්තමානාය පගුණ භවතෝ පරිචය වශයෙන් ඥාන විපයුත්ත චිත්තේනපි විපස්සනා සම්භවಂತಿ කියලා දේශනා කරලා තියෙනවා. මොකද්ද මේ සඳහන් කරන්නේ? ලක්ෂණ අරමුණු කරන විපස්සනාව සහිත පුද්ගලයා ලක්ෂණ අරමුණු කරන විපක්ෂණාව සහිත පුද්ගලයා නොඑක් වර ලක්ෂණයක් විනිවිද දැකලා පෙන්වන ලග්නා වූ ලද්දා වූ පගුණ භාවයේ නිසා පුරුදු පුහුණු බව නිසා පරිචේ වශයෙන් ඥාන විප්‍රයුක්ත සිතිනුත් විපස්සනාව ලබනවා කියලා සඳහන් කරනවා ඒ මොන පුජ්‍යලයාද ඥාන විපසිත විපයුත්ත සිතිනුත් විපස්සනාව ලබන්නේ ඥාන විපයුත්ත සිතිනුත් විපස්සනාව ලබන්නේ මනාව ප්‍රඥාව දිනු කරගත්ත පුජ්‍යලයා ඥාන විපයුත්ත සිතින් කියන්නේ ඥාන විපයුත්ත ඥාණයෙන් තොර සිතින් පවා ඔහු විපස්සනාව දකිනවා මේ ඊට විශේෂ කාරණාවක් කියලා පැහැදිලි කරනවා. මේ සූත්‍රය පැහැදිලි කරන කාරණාවම ඒක විශේෂ කාරණාවක් කියලා සඳහන් කරනවා. මොකද්ද විශේෂ කාරණාව වෙන්නේ? ඥාන විප්‍රයුක්ත සිතනුත් විදර්ශනා කරන්න පුළුවන් කියලා කියනවා. ඥාන විප්‍රයුක්ත සිතනුත් විදර්ශනා වඩන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒ කොහොමද ඥාන විප්‍රයුක්ත සිතින් විදර්ශනා වඩන්නේ? ආපහු අහනවා ඥාන විප්‍රයුක්ත සිතින් විදර්ශනා කරනවා නම් ඒ වෙලාවට ප්‍රඥාව නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රඥාවෙන් දැනගන්නා වූ මේ පජානාති පජානාති කියන ක්‍රමය තිබුණට සතිපට්ඨාන කියන නම ලබා දුන්නේ කියලා කියනවා. ඥාන විප්‍රයුක්ත සිතින් විපස්සනාව කරන්න පුළුවන් නිසා තමයි මෙන්න මේකට සතිපට්ඨාන කියන නම ලබලා දුන්නේ. එහෙනම් මුලින්ම ප්‍රශ්නයක් අහලා තිබ්බා. එහෙමනම් ඇයි මේකට සතිපට්ඨාන කියලා කියන්නේ? එනිසා සඳහන් කරනවා ඥාන විප්‍රයුක්ත සිතුනුත් විදර්ශනා වඩන්න පුළුවන් නිසා මේකට සතිපට්ඨාන කියලා සඳහන් කරලා තියෙනවා. සිහිය හැම කල්හිම පැවැත්විය යුතු නිසා ඒක පෙන්눔 කරලා තියෙනවා සංයුත්ත නිකායේ බොජ්ජංග පිළිබඳව තියෙන සූත්‍රයක භාග්‍යතුන් වහන්සේමයි මේකත් පැහැදිලි කරන්නේ. සංයුත්ත නිකායේ බොජ්ජංග බොජ්ජංග ධර්ම පිළිබඳව සඳහන් වෙන සූත්‍රයකයි මේ කාරණාව පැහැදිලි කරන්නේ. සතිංච ත්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි සතිංච ත්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි මහණෙනි සිහිය නම් හැම කලෙහි තිබිය යුතුයි කියලා මම දේශනා කරනවා මහණෙනි සිහිය හැම කලෙහිම තිබිය යුතුයි කියලා මම පැහැදිලි කරනවා දේශනා කරනවා මොකද මේ වීරය ප්‍රීතිය, සමාධිය ආදී මේ දේවල් දෙපැත්තක තියෙන්නේ. වීරිය, ප්‍රීතිය, සමාධිය ආදී මේ දේවල් දෙපැත්තක තියෙන්නේ. ඒ හින්දා මේ දෙක එකතු කරගන්න මනා වූ සිහියක් තියෙන්න ඕන නිසායි. ඇයි මේ මේ දෙක දෙපැත්තක තියෙන්නේ කියලා සඳහන් කරන්නේ? වැඩි වුණොත් අඩු කරන්න ඕනේ. මොකද මේ වැඩි වුණොත් අඩු කරන්න ඕනේ කියලා සඳහන් කරන්නේ. වීරිය වැඩි වුණොත් වීරිය අඩු කරන්න ඕනේ. සමාධිය වැඩි වුණොත් සමාධිය අඩු කරන්න ඕනේ. වීරියත් සමාධියත් කියන දෙක සමව පවත්වන්න ඕනේ. වීරිය වැඩි වුණොත් මොනව වෙනවද? දැන් මේ භාවනා කරන පුද්ගලයා වීරිය වැඩි වුණොත් හිත විසිරෙන්න පටන් ගන්නවා. සමාධිය වැඩි වුණොත් හිත හැකිලෙන්න පටන් ගන්නවා. වීරිය වැඩි වුණොත් විසිරෙන්න පටන් ගන්නවා. සමාධිය වැඩි වුණොත් හැකිලෙන්න පටන් ගන්නවා. ඒ සමාධිය වැඩි වුණොත් හැකිලෙන්නේ. සමාධිය ඇති වෙන්න ඇති වෙන්න දැනෙන්නේ දැනෙන්නේ සුවයක්. ඒ සුවය දැනි දැනි දැනි දැනි සිහියෙන් තොරව ඒ සිහි සුවය ග්‍රහණය කරන්න පටන් ගත්තොත් ඒ පුජ්‍යලයට නිින්ද යනවා. නිින්ද එනවා. එහෙනම් ඒ කාරණාව භාවනා කරලා කරලා තියෙනවා නම් හොඳ අත්දැකීමක් හොඳ අත්දැකීමක් තියෙනවා. සමහර ලාට ඒ වගේ කටයුත්තක් කරගෙන යනකොට සමාධිය වැඩි. කොහොමද සුවයක් දැනෙනකොට අපිට නිින්ද යන ස්වභාවය වැඩි කෙනෙක් විදුලි පංකා නැත්නම් මේ විදුලි පංකාව ළඟ හිටියොත් වැඩි වෙලාවක් දිගහැරිලා ඉන්න වෙලාවක වගේ නිකම්ම මේ හුලං රැල්ලෙන් දැනෙන සුවයත් එක්ක නිදිබර ගතියක් එනවා. එහෙනම් සමාධියෙන් දැනෙන සුවය මේ සුවයට වඩා බොහොම බොහොම ඉහළයි. එහෙනම් සමාධිය වැඩි වෙලා වීරිය අඩු වුණොත් එහෙම මෙන්න මේ නිදිමත ගතිය දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් වීරියෙන් පවත්තන්න ඕනේ මේ දෙක හරියට සමව. අන්න ඒකයි කියේ වීරිය වැඩි වුණොත් වීරිය අඩු කරන්න ඕනේ. සමාධිය වැඩි වුණොත් සමාධිය අඩු කරන්න ඕනේ. මේ දෙක තියෙන දෙපළක ඒක මනාව සිහියෙන් සමානව පැවැත්වුවේ නැත්නම් එක්ක විසිරෙනවා නැත්තම් හැකිලෙනවා. හැකිලෙනවා කියලා කියන්නේ නීවරණයක් වෙනවා. තීන මිද්ද කියලා නීවරණේ ඇවිල්ලා නිදිබර ගතියක් ඇති කරන්න පටන් ගන්නවා. එහෙම නැතුව සමාධිය වැඩි වුණොත් වීරියත් ඒ ගානටම වැඩි කරන්න ඕනේ. සමාධිය වැඩියෙන් එනවනම් වීරියත් ඒ ගානටම වැඩි කරන්න ඕනේ. එතකොට මාර්ගය බොහොම වේගවත්. දෙක කොහොමත් අර රථයක රෝද දෙක වගේ සමානව සමානව ගම කරන්න ඕනේ. සඳහන් කරනවා ඊළඟට ධම්මවිචය පීතිය පස්සද්දි සමාධි වීරිය උපේක්ෂාව කියන මේ අංග අඩු වැඩි කළාට සිහිය හැම කල්හි තිබිය යුතුයි මේ වීරිය සමාධිය ප්‍රඥාව වගේම මේ සඳහන් කරන ධම්මවිචේ ප්‍රීතිය පස්සද්ධිය සමාධිය වීරිය උපේක්ෂාව කියන දේවල් අඩු වැඩි කරන්න පුළුවන් හැබැයි සිහිය අඩු වැඩි කරන්න සිහිය අඩු වැඩි කරන්න බෑ සිහිය මනාව මනාව පවත්වන්න ඕනේ කියන කාරණාව සඳහන් කරනවා. මේක මේ බොජ්ජංග පිළිබඳව දේශනා කරන තැනකයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. ඒකට බොජ්ජංග සහිත කාරණාව සතිපට්ඨානයට සාකච්ඡා කරන්නේ සතිපට්ඨාන කියලා කියන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩ아가න යන මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදාවයි. සත්‍තිස් බෝධිපාක්ෂිකවල මුල්ම හතර තමයි සතර සතිපට්ඨාන. ඒ නිසා මේ බොජ්ජංග පිළිබඳව දේශනාව නිරන්තරයෙන් සතිපට්ඨාන දේශනාව ඇතුළට අන්තර්ගත වෙනවා සඳහන් වෙනවා. මේ දෙක සංසන්දනය කරලා විමසුවහම මනාව මේ සතිපට්ඨාන දේශනාවෙන් ගැඹුරුයි කියලා හැඟුණ කාරණා බොජ්ජංග දේශනාවෙනුත් බොජ්ජංග දේශනාවෙන් ගැඹුරුයි කියලා හැඟුණ කාරණා සතිපට්ඨාන දේශනාවෙනුත් එකට විසඳෙනවා. ඒක හා සමානව ගමන් කරනවා. ඊළඟට සඳහන් කරනවා සිහිය තිබිය යුතුයි. භාග්‍යතුන් වහන්සේ මෙම සූත්‍රයේ හැම එකකම දේශනා කරනවා සිහිය අඩු කරන්න කියලා කොතනවත් භාග්‍යතුන් හස දේශනා කරලා නැහැ. වීරියයි වීරියයි සමාධියයි අඩු වැඩි කරන්න එහෙම නැත්නම් දෙක දෙකම වේගවත් කරන්න දේශනා කරලා තියෙනවා මිසක් කිසිම සූත්‍රයක සිහිය අඩු කරන්න කියලා දේශනා කරලා නැහැ. මනාව සිහිය පවත්වන්නමයි භාග්‍යතුන් හස හැම වෙලාවෙම කටයුතු කරන දේශනා කරලා තියෙනවා.